ශ්‍රද්ධාවන්ත පින්වතුනි ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන ධර්ම දේශනා මාලාවේ අද අද දිනයට નિયમિત ධර්ම දේශනය ශ්‍රවණ දීමට හැමදෙනාම සූදානමින් සිටිනවා. මේ ධර්ම දේශනාව සඳහා මේ සෑම පින්වතුන්ම දන්නේ කියන ධම්මපදයේ තියෙන ගාතාවක් මාතෘකාවක් වශයෙන් තබා ගත්තා. එම ගාතාවෙන් පෙන්눔 කරන ධර්මය නම් අනිච්ඡාවත සංඛාරා කියන අපිට හුරු පුරුදු සංස්කාරවල අනිත්‍ය භාවය පෙන්눔 කරන ආකාරයටම සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් පාඨයක්. ඒ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. මේ ගාතාව අපි හැමදෙනාටම පාඩම් තියෙන ගාතාව. මේ පාඩම් තියෙන ගාතාව වගේම මෙහි ආර්ථයක් සෑහෙන දුරට අපිට තේරෙනවා. මේ ධාතාවෙන් කියවෙන්නේ සියලු සංස්කාරය අනිත්‍ය බව නැත්නම් සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව විදර්ශනා ප්‍රඥාවෙන් යමෙක් දකිනවද එතන දුකක් නැති තැනක් වෙනවා එය සංසාර විමුක්ති මාර්ගය වෙනවා එයම නිවන වෙනවා සරලව ගත්තොත් අදහස ඒකයි සියලු සංස්කාරවල අනිත්‍ය දකින්නවද? හැබැයි දකින්න තියෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. මේ විදර්ශනා ප්‍රඥාවෙන් සංස්කාරවල අනිත්‍ය දකින්න තැන දුකක් නැහැ. දුකක් නැති තැන තියෙන්නේ නිවනයි. මෙහෙම ධර්ම පාඨයකින් බොහොම සරලව බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඇතුළත් වන ඒ නිවන කියන නැත්නම් දුක නැති තැන සංසාර විමුක්තිය ගැන මේ පද හතරට බුදුහාමුදුරුව ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ පින්වතුන් සලකා බලන්න වෙනවා මෙච්චර මේ සරල ආකාරයට පෙනෙන දෙය මේ ආකාරයෙන්ම අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? නැත්නම් අපි කුමන ආකාරයටද මේ ධර්මයේ තියෙන මේ ගැඹීර తත්වය අවබෝධය කරා යන්නේ? මෙන්න මේ ධර්ම කාරණු ටික අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මේ පින්වතුන් මුලින්ම සැලකිල්ලට ගන්න අවශ්‍ය වෙනවා මේ ගාතාව බුදුහාමුදුරුවෝ දේශනා කරේ කාටද කියලා. මේ නිදාණය නැතුව මේ ධර්මයේ තියෙන පරවත් භාවය තේරුම් ගන්න අපිට හැකියාවක් නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ එක්තරා වස් කාලයක හාමුදුරුවෝ 500ක් පමණ බුදුහාමුදුරුවන්ගෙන්ම කමඨහන් අරගෙන මේ කමඨහන් කිව්වේ සංසාර විමුක්තියට අවශ්‍ය කරන උපදේශ අරගෙන ඈත ප්‍රදේශයක තියෙන ගම්මානයකට වැඩම කරන්න යෙදුණා. වස්තු මාසය තුලම ඒ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දීපු උපදේශ මාලාව ඒ භාවනා සිදු කරා. එතකොට භාවනා කියන්නේ සමත භාවනාව වෙන්න පුළුවන්, විදර්ශනා භාවනාව වෙන්න පුළුවන්. කොහොම හරි බුදුහාමුදුරෝ දීපු උපදේශ මාලාවට අනුව මාස 3ක්ම ඒ සංසාර විමුක්තිය හඳුනා ගැනීමට නැත්නම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ හාමුදුරුවෝ 500 දෙනා වහන්සේම මහන්සි වුණා. නමුත් අවාසනාවකට මේ හාමුදුරුවෝ කිසිම කෙනෙකුට මේ වස් කාලයේදී ඒ සිදු කරා වූ භාවනා වලින් ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා. පස්සේ මේ හාමුදුරුව කතා බහ කරනවා දැන් මේ අවුරුද්දේ වස් කාලය අවසන් වුණා. අපි බුදුහාමුදුරන්ගෙන් උපදෙස් අරගෙන ආවට ඒ බලාපොරොත්තු අපේක්ෂාව සිදු කරගන්න බැරි වුණ නිසාවෙන් මේ වස් කාලයෙන් පස්සේ බුදුහාමුදුරුව මුණ ගැහිලා ඊට පසු කාලීනක මේ වගේම නැවත මේ විදිහට වැඩිපුර මහන්සි වෙන වස් කාලයක වැඩිපුර මහන්සි වෙන්න සැලසුම් කරගමු කියන සාකච්ඡාව ඇති කරගෙන බුදුහාමුදුරු ළඟට ගියා. බුදුහාමුදුරු ළඟට ගියාම උන්වහන්සේ දේශනා කරපු ගාථාවයි මෙය. ඒතර කාටද දේශනා කරේ කියලා බැලුවොත් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගෙන මේ සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් හුඟක් කටයුතු කරපු ඒ වස් කාලයක සම්පූර්ණ මාස තුනක්ම බුදුහාමුදුරන්ගෙන්ම උපදෙස් ලබාගෙන ඒ විපස්සනාදී භාවනා සිදු කරපු හාමුදුරුවරු 500කටයි මේ හාමුදුරුව 500 දෙනා වහන්සේට මේ ගාථාවෙන් ධර්මීය පැහැදිලි කිරීමෙන් පස්සේ හැමදෙනා වහන්සේම රහත් වුණා කියන එක තමයි ඒ ධම්මපදයේ අටුවා පොතේ සඳහන් වෙන්නේ. එහෙනම් දැන් මෙතන අපිට ඉගෙන ගත්ත යුතු ධර්මයක් තියෙනවා. අර හාමුදුරන් වහන්සේලා සෑහෙන කාලයක් මහන්සි වෙලා බුදුහාමුදුරන්ගේ උපදේශ අරගෙන භාවනා කරා. අනිකුත් සාසනික ප්‍රතිපත්ති ගෙනිච්චා. නමුත් උන්වහන්සේලාට අවශ්‍ය කරන මේ ධර්මීය අවබෝධ වුණේ නැහැ. අනාගතයේ මේ ධර්මයේ අවබෝධ වෙන්න තව දුරටත් මහන්සි වෙමු කියලා සංවිධානය වෙලා බුදුහාමුදුරු ළඟට පැමිණියාට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ගාථාවක් ශ්‍රවණය වෙලා පද හතරක ගාථාවක් මේ පැහැදිලි කරාට පස්සේ ඒ හාමුදුරන් වහන්සේලා 509ම රහත් භාවයට පත් වුණා. මේක අපි සැලකිය යුතු දෙයක්. එහෙනම් මේ ධර්මයේ අපේ හිතන්නේ නැති ප්‍රතිකඩක් තියෙනවා. ඒ ප්‍රතිකඩ මේ ගාථාව අහලා මේ හාමුදුරුව කොහොමද රහත් වුනේ? ඇයි උන්වහන්සේලා අච්චර මහන්සියලා විපස්සනාදී භාවනා කරන කාලේ මේ ධර්මයේ කිසිම දෙයක් අවබෝධ කරගන්න බැරි වුණේ. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වර්තමාන අපේ සමාජයටත් මේ වගේ කරුණු වලින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි හුඟක් අය හුඟක් මහන්සි වෙනවා මේ විපස්සනාදී භාවනාවලට ජීවිතේ හුඟක් කල මේවට මහන්සි වෙනවා. නමුත් මහන්සියේ තරම් ප්‍රතිඵල නැහැ. තමන්ගේ තම තමන්ගේ මනස දියුණු වෙලක් නැහැ. මහන්සියක් සිදු කරලා තියෙනවා. හරියාකාරව ඒ අවශ්‍ය කරන භාවනා සමහර විට කෙරලත් ඇති. එහෙනම් මේ භාවනාවක් කෙරුවපමණින් නැත්නම් භාවනාවක් සිදු කළ පමණින් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියන එකට හොඳ සාක්ෂියක් තමයි මේ ගාථාව. ඒ ඒ ගාථාවෙන් පෙන්눔 කරන අවස්ථාව ගත්තොත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ මේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය යම්කිසි තවත් කෙනෙකුට අවබෝධ කරගන්න ඕන නම් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණා තුන ඊටාම වැදගත් සාධක ටික. මෙන්න මේ කාරණා තුන නිසාවෙන් තමයි අර හාමුදුරන් වහන්සේලාට මේ தත්ත්වය උදා වුනේ. මේ කාරණා තුන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන්. මෙන්න මේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ ධර්මයේ කවුරු හරි සුතමේ වශයෙන් අහලා කියෝලා සාකච්ඡා කරලා හරියට මේ බුදුහාමුදුරුව කියන්නේ කුමක්ද කියලා අනුමාන ඥානයක් ඇති කරගන්න එක තමයි දැනුවත් වීම තමයි සත්‍ය ඥානය කියන්නේ. ඊළඟට මේ සත්‍ය ඥාණයෙන් පමණක් බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය හෝ ලෞකිකත්වයේ ඉක්මෝන தත්ත්වය අවබෝධ කරගන්න බෑ. සත්‍ය ඥානයේ වගේම තව තිබිය යුතු දෙයක් තමයි කෘත්‍ය ඥානය. කෘත්‍ය ඥානය කියන්නේ ක්‍රියාවලිය. නැත්නම් පුහුණුව. දැන් මේ අපි දන්න තරමින් මේ පින්වත්තුන් අහලා තියෙන සීල ශික්ෂාව කියන්නේ කෘත්‍ය ඥානයට උදව් වෙන දෙයක්. සමාධි ශික්ෂාව කියන්නේ කෘත්‍ය ඥානයට උදව් වෙන දෙයක්. කෘත්‍යයක් කිය. පුහුණුව. ඒ වගේම ප්‍රඥා ශික්ෂාව කියන්නේ කෘත්‍යයක්. මේ කෘත්‍ය ඥානයටයි උදව් වෙන්නේ. දැන් අපි සලකලා බලන්න ඕනේ එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන යමෙක් පුරුදු කරනවාද එතන තියෙන්නේ කෘත්‍ය ඥානය වඩා වර්ධනය කිරීමට ගන්නා වූ මහන්සියක්. එතන හැබැයි සත්‍ය ඥානය පිළිබඳ ගැටලුවක් නැහැ. දැන් යමෙක් මහන්සි වෙලා තව කෙනෙක්ගෙන් ඉගෙනගෙන තව කෙනෙක්ගෙන් අහගෙන හොඳින් සීල සමාධි ප්‍රඥා කියන ගුණ තුනම වැඩෙන්න. හොඳින් භාවනා කරනවා නම් විපස්සනා භාවනාවක්ම කරනකොට ප්‍රඥා ශික්ෂාවත් සිදු වෙනවා. මේ භාවනාව කොච්චර කාල හොඳින් සිදු කරත් එය සත්‍ය අවබෝධයට හේතුවක් නොවන බවට සාක්ෂියක් තමයි මේ අපිට හම්බ වෙන්නේ. මේ හාමුදුරන් වහන්සේලා 500 නම දිහා බැලුවම උන්වහන්සේලාට අඩු වෙලා තියෙන්නේ කෘත්‍ය ඥානෙ නෙමෙයි. සත්‍ය ඥානය. එතකොට කවදා හරි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ සත්‍ය ඥානය හා කෘත්‍ය ඥානය කියන දෙක එකතු වුණොත් සමපර වුණොත් සමපාත වුණොත් සමාන වුණොත් මෙන්න මේ ಗುಣ දෙකම එකතු වෙලා සත්‍ය ඥානයත් කෘත්‍ය ඥානයක් කියන ಗುಣ දෙකම එකතු වුණාම පෘථග්ඥාන ලැබෙනවා කියන. පෘථග්ඥානය කියන්නේ මේ ධර්මය අවබෝධ වීමයි. දැන් අපිට සලකලා බලන්න වෙනවා අර හාමුදුරන් වහන්සේලා 509 මාස 3ක් තිස්සේ උපරිම විපස්සනාවක් වඩන්න ඇති. මහන්සියලා කරන්න ඇති. මේ විපස්සනා භාවනාව වැඩිම තුලේ මාස 3ේම උන්වහන්සේලාගේ කෘත්‍ය ඥානය කියන එකේ සම්පූර්ණ වීමක් වුණා. කෘත්‍ය ඥානය සම්පූර්ණ වෙලා තිබුණා. නමුත් පු탁 වෙන්න බැරි හේතුවක් තියෙනවා මේ හාමුදුරන් වහන්සේලාට සත්‍ය ඥානෙ නැහැ. ඒ කියන්නේ කුමක්ද අවබෝධ කරගන්න ඕනේ මොකටද මේ භාවනාව කරන්නේ මොන වගේ අපේක්ෂාවක්ද තියාගන්න ඕනේ කියන හැඟීම අනුමාන දැනීම නැහැ. දැන් මේ දැනීම නැති හින්දා අර භාවනා කරා කියලා උන්වහන්සේලාට ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. දැන් බුදුහාමුදුර ළඟට නැවත පැමිණියාට පස්සේ උන්වහන්සේ කුමක්ද දේශනා කරන්නේ? නැවත අර සත්‍ය ඥානය ලැබෙන්න අවශ්‍ය කරන දහම් පාඨයක්. ඒ දහම් පාඨයේ තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරය අනිත්‍යයි. මේක ආමඳුරුවරුත් අහලා තියෙන වචනයක්. කවුරුත් බෞද්ධයෝ දන්නවා. ඊට පස්සේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැනගත්තට යමෙකුට යහපතක් වෙන්නේ නැහැ. නැත්නම් සත්‍ය අවබෝධ වෙන්නේ ඒ සියලු සංස්කාරයේ අනිත්‍යයි කියලා දකින්න ඕනේ යදා පඤ්ඤාය පස්සති. මේ විදර්ශනා නුවණින් දකින්න ඕනේ. විදර්ශනා නුවණින් කවුරු හරි සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කොත් එය තමයි දුක නැති තැන එය තමයි නිවන. ඒක තමයි මේ ගාථාවේ සරල අදහස. දැන් අර හාමුදුරන් වහන්සේලා අහන්නේ මේ ගාථාවයි. එතකොට සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය බලන්න ඕනේ විදර්ශනා ප්‍රඥාවෙන්. දකින්න ඕනේ විදර්ශනා ප්‍රඥාවෙන්. එහෙම දකින වේලාවක තියෙන්නේ දුක නැති තැනක්. එහෙම දකින වෙලාවක තියෙන්නේ නිවන. දැන් මේ කතාව අහන්නේ අර කාලයක් විදර්ශනා කරපු හාමුදුරුව 500යි. 500 නම. උන්වහන්සේලා කල්පනා කරනවා එතකොට මේ தත්ත්වයම අපිට කෘත්‍යයක් විදිහට ශික්ෂාවක් විදිහට අපි මේකම නේද කරන්නේ. අපි කරව භාවනාව මේම නේද? නමුත් අපි මේය වටින දෙයක් කියලා හිතුවේ නෑනේ. දැන් සියලු සංස්කාරයේ අනිත්‍ය බව අපි විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කනේ. ඒ දැක්කට අපිට ඒක වටිනවා කියලා තේරුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මේ වටිනාකම තේරෙන්නේ කියලා මෙන්න මේ හැඟීම එක්කම අර විදර්ශනා ඥානයක් ඇති කරගත්තව විදර්ශනා භාවනාවක් සිදු කරොත් යමේ ඒ භාවනාව තුළ වැඩෙන ಗುಣධර්ම ටිකක් තියෙනවා ඒ ಗುಣධර්ම තමයි පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බුද්ධංගය දැන් මේ පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන මේ ධර්මකාරණා 17 විදර්ශනා භාවනාවකින් අනිවාර්යෙන් ලැබෙන්න ඕන දේ හරියට කරනවා නම් දැන් මේ හාමුදුරන් වහන්සේලා උනන්දුයෙන් මේ භාවනාව සිදු කරපු නිසාවෙන් මේ පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන ඒවා වැඩිලා තියෙනවා මේ බොජ්ජංග වල සම තත්වයකට ආවේ නැති එකෙන් තමයි උන්වහන්සේලාට ප්‍රතිඵලයක් ලැබුණ නැත්තේ. ඒ සම තත්වයකට එන්න නොයෙන්න හේතුව තමයි උන්වහන්සේලාගේ සත්‍ය ඥානයේ තිබිච්ච දුර්වලතාවය. ඉලක්කය මේ භාවනාවේ ඉලක්කය හඳුනගෙන නෙවෙයි උන්වහන්සේලා භාවනා කරන්න ගියේ. මොන වගේ தත්ත්වයක්ද මේකෙන් අපි අපේක්ෂා කරන්නේ කියලා දන්නේ නැතුව ගියේ. එහෙම නැත්නම් උන්වහන්සේලා විසින් හදාගත්ත වැරදි ඉලක්කයක් හොයාගෙන මේ භාවනාව කරන්න ගියේ. එතකොට වැරදි ඉලක්කය ලැබුණ නැති හින්දා උන්වහන්සේලා හිතුවා මේ ධර්මයේ අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ කාලේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තව කාලයකදී තමයි මහන්සියලා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. නමුත් බුදුහාමුදුරු ළඟට ආපුවම උන්වහන්සේට පේනවා අර 500 නමට සිදු වෙලා තියෙන ඇත්තටම මේ කෘත්‍යයේ අඩුවක් නෙවෙයි නැත්නම් ශික්ෂාවේ කරපු භාවනාවේ අඩුවක් නෑ කියලා බුදුහාමුදුරන්ට පේනවා. මේ අඩුව වෙලා තියෙන්නේ සත්‍ය ඥානිය. දැන් සත්‍ය ඥානයේ අඩුව නිසා වෙන් බුදුහාමුදුරුවෝ මේ සත්‍ය ඥානය කියන්නේ කුමක්ද නැත්නම් මේ බුදුහාමුදුරුවා දීපු උපදේශමාලාව දුන්නේ කුමක් ඉලක්ක කරගෙනද කියන එක පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීම උඩ අර හාමුදුරන් වහන්සේලාට අර සත්‍ය ඥානය සම්පූර්ණ වුණා ඒකම අර අතීතයේ මාස 3ේදී වඩපු විදර්ශනා භාවනාව හේතු කොටගෙන අර බණහන වෙලාවේදීම අර කියන බොජ්ජංග ධර්ම වැඩිලා ඒ හාමුදුරන් වහන්සේලා සංසිය දෙනම රහත් වුණා. මේක තමයි වෙන්න පුළුවන් ධර්ම. එහෙනම් මෙතෙන්දී අපි ඉගෙන ගන්නෙ මොකද්ද? අපි ඉගෙන ගන්න ඕනේ දැන් අපිත් මහන්සි වෙනවා භාවනා කරන්න. හැබැයි භාවනාවේ ප්‍රතිඵල හිතන්නේ නැතුව. මොකටද මේ භාවනා කරන්නේ කියලා අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන දේ කොමක්ද කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා දන්නේ නැහැ. අපි සාමාන්‍ය යාළු මිත්‍රයෝ කියන එහෙම නැත්නම් රටේ සමාජයේ කියන යම්කිසි දෙයක් බලාපොරොත්තුෙන් අපි භාවනා කරනවා. ඒ දේ ලැබුණොත් අපි හිතනවා අපි භාවනාව දියුණුයි කියලා. ඒ හිතපු දේ නොලැබුණොත් භාවනා පිරුණා කියනවා. නමුත් ඒ තමන් විසින් හෝ තමන්ගේ පිරිසක් විසින් හදපු දෙය, හිතාගත්තේ දෙය, අපේක්ෂිත ප්‍රතිඵලය ඔය සත්‍ය ඥානයේ නොවේ නම් ඒගොල්ලෝ හැමෝම ඒ භාවනාවෙන් ප්‍රතිඵලයක් ගත්ත වෙන්නේ කොපමණ කල් භාවනා කරත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක සම්බන්ධයක් වෙන්න ඕනේ. හැමෝම භාවනාවට පෙර හදා ගන්න ඕනේ මේ සත්‍ය ඥානය. කොමකටද අපි මේ දේ කරන්නේ? මේ සත්‍ය ඥානය හොයාගන්න දැන් මෙතෙන්ද අපිට මේ ගාථා ධර්මයෙන්ම සැහැණ ධර්ම කාරණා ටිකක් හොයාගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සබ්බේ සංඛාරා අනිච්චාති. මේක සාමාන්‍ය ධර්මයක්. සියලු සංස්කාරය අනිත්‍යයි. එතකොට සංස්කාර කියලා ගන්නේ සාමාන්‍යයෙන් ඔබ හැමෝම මේ පින්වත්තුන් අහලා තියෙනවා පටිච්චසමුපාද විස්තරයේ තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ සංස්කාර කියන જાතිය හැදෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට අවිද්‍යාවෙන් හැදෙන සංස්කාර වර්ග අපි අහලා තියෙනවා ණය ක්‍රම දෙකකට එක ණය ක්‍රමයකින් අහලා තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. අපි ළඟ තියෙන ඕනම මිනිසෙක් ළඟ තියෙන අපි හැමෝම ළඟ තියෙන සංස්කාර ඔක්කොම සියලු සංස්කාර ගත්තොත් ওই තුنين එකකට වැටෙනවා. කාය සංස්කාර වෙන්න පුළුවන්, වචී සංස්කාර වෙන්න පුළුවන්, චිත්ත සංස්කාර වෙන්න පුළුවන්. තවත් විදිහකට බුදුහාමුදුරුවෝ මේ සංස්කාර වර්ග තුනකට බෙදනවා වෙන ක්‍රමයකට. පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර කියලා. එතන කියන්නේ පින්පව් ආනෙන්ජාව කියන්නේ අරූපාවචර මානසික මට්ටමකින් හදන සංස්කාරයි. චිත්ත සංස්කාරය. අනික්ව අපිට පොදුවේ තියෙන ඒවා රූපාවචර ස්වરૂපයන් මේකට ඇතුළත් වෙලා තියෙනවා. කොහොම හරි එතකොට අපි කි දන්න පින්පව් කියන්නේ සංස්කාරයි. අපි අතපය හොලවනවා වචන කතා කරනවා කියන්නේ සංස්කාරයි. එක විදිහකින් ගත්තම. දැන් පින්පව් වල විග්‍රහයක් දන්නේ නැතු වුණත් කාට වුණත් හිතා ගන්න පුළුවන් යමෙක් කතා කරනවාද එතන තියෙන වචී සංස්කාරයි. දැන් මේ ධර්ම දේශනාව පවත්වනවා මම මම කරන්නේ වචී සංස්කාරය. ඒ වගේම මේ ධර්මයේ අහන්න මේ පින්වතුන් වාඩි වෙලා නිස්සද්දව ඉන්නවා. එතකොට බණ අහන පින්වතුන් ළඟ ප්‍රකට වෙනවා කාය සංස්කාර. ඊට අමතර මේ බණ අහන ගමන් මේ ධර්මයේ ශ්‍රවණය වෙලා විවිධ මති මතාන්තර සංකල්පනා හිතට ගන්නවා ඒවා චිත්ත සංස්කාර. එහෙමනම් අපි අද දවස ගත්තොත් වෙන දවසක් ගත්තත් නිින්දෙන් එහැරිය වෙලාවෙ ඉඳලා හවස් වෙනකම්ම නිින්දට යනකම්ම ඔය සංස්කාර පවත්වීමක් කරලා තියෙනවා. එක්කෝ කාය සංස්කාර නැත්නම් වචී සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර. ඒකම ඒ කරපු ටිකම අනිත් පැත්තෙන් එක්කහුව වෙනවා එක්කෝ පුඤ්ඤාවි සංස්කාර නැත්නම් අපුඤ්ඤාවි සංස්කාර. ආනින්ජාවි සංස්කාර නම් සිදු වෙන්නේ නැහැ එහෙම. ඒතකොට පුඤ්ඤාභියෝ අපුඤ්ඤාවි තමයි අපි දවස 30 කරලා තියෙන්නේ. දැන් මේ විදිහට ගත්තම දැන් සංස්කාර කියන જાතිය එහෙමනම් අවිද්‍යාවෙන් හටගන්නවා නම් අවිද්‍යාව තියෙන්නේ කාටද? කොහෙද අවිද්‍යාව තියෙන්නේ? මේකත් බලන්න වෙනවා. එතන ගැඹුරක් තියෙනවා. පින්වතුනි දැන් දෙයක් සංස්කාර කියන එක අපි සරලව සමාජයේ විග්‍රහ කරනවා සකස් වූ කියලා. දැන් සකස් වූ කියන එක තුල හැමතැනම සකස් වෙච්ච දේ සංස්කාර නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ම දන්නවා වැස්ස වහිනවා වැහලා පොළවේ වතුර ගලාගෙන ගිහිල්ලා පොළව හැරිලා වලවල් හැරෙන. යන වලවල් හැදෙනවා. එතකොට වල වලවල් හැදුනේ වතුර ගලාගෙන ගිහිල්ලා. එතකොට ඉස්සෙල්ලා පස් මට්ටම්ව තිබිලා පස්සේ වලක් බවට හැරුණම එතන වෙනසක් තියෙනවා. අපි කියන සකස් වුණු දෙයක් තියෙනවා. වලක් සකස් වෙලා. නමුත් වැස්ස වහලා ඒ විදිහට පොළොව හැරුණා කියන එක සංස්කාරයක් නෙවෙයි. මොකද වැස්සට අවිද්‍යාවක් නැහැ. පොළොවට අවිද්‍යාවකුත් නැහැ. ඒ වගේම ගලාගෙන යන වතුරට අවිද්‍යාවකුත් නෑ. අවිද්‍යාව නැති තැන එමනම් සකස් වීමක් තිබුණට එතන සංස්කාරක නෑ. අවිද්‍යාවක් තිබිලා සකස් වීමක් සිදුනොත් වෙනස් වීමක් සිදු වුණොත් සකස් වීමක් සැලසුනොත් එතන තියෙනවා සංස්කාරය. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව තියෙන්නේ කාටද? එහෙනම් ස්වභාවික වස්තුවලට අවිද්‍යාවක් නෑ. ස්වභාවික ධර්මතාවලට අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාවක් තියෙන සංසාරගත සත්‍යයක් විතරයි. අපි වැනි මිනිස්යන්ට අවිද්‍යාව තියෙනවා. ඒකට හේතුව අපි මිනිස්යෝ සතෙක් නින්දා. සතෙක් පුජ්‍යලයකම එයාට අවිද්‍යාව තියෙනවා. එහෙනම් සතෙක් පුජ්‍යලයක් වෙලා යම්කිසි විදිහක වාචසික වෙන්න පුළුවන්, වචන කතා කිරීමක් වෙන්න පුළුවන්, කායික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. මානසිකව සිතුම් පැතුම් වලින් ඇතිවෙච්ච චේතනාපූර්වක දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා හඳුන්වනවා. එහෙනම් අපි මිනිස්සු විදිහට අද උදේ ඉඳලා මේ වෙනත් එක්කම මේ බණ අහනවා කියන්නේ ওই සංස්කාර පැවැත්වීම. දැන් ওই සංස්කාර දැන් සකස් වෙන දෙයක් එළියේ තියෙන අවිද්‍යාවක් නැතුව හැදෙන සකස් වෙන දෙයක් දිහා බලා හිටියට එය තමන්ගේ දැනට තියෙන ලෞකික ප්‍රඥාවෙන් දැක්කට සත්‍ය දකින්නවා එතන නිවන තියෙනවා එතන දුක නෑ කියලා නෙමෙයි මේ ගාථාව කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අර හාමුදුරන්ට බොහොම ගැඹුරු දෙයක් උන්වහන්සේට උන්වහන්සේලාගේ තිබිච්ච අර විදර්ශනා ප්‍රඥාව නිසා වෙන්නේ මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අපි හිතන්නේ එහෙම නෙමෙයි සකස් වෙච්ච දේ සංස්කාරණං සකස් වෙන දේ අනිත්‍ය ස්වභාවය දකිනකොට තියෙන නිවන කියලා හිතනවා. නෑ එහෙම නෙවෙයි මේ කියන්නේ. නිවන කියන්නේ සකස් වෙන්න ඕනේ අවිද්‍යාවෙන් හැදිච්ච දෙයකින්. එහෙනම් සතෙක් කුජලයේ කරන සංස්කාරය දකින්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාවෙන් නම් සංස්කාර වෙන්නේ අවිද්‍යාපත්‍යානම් සංස්කාර කියන්නේ එතකොට අවිද්‍යාවෙන් හටගන්නේ සංස්කාර කාය සංස්කාර වෙන්න පුළුවන් වචී සංස්කාර වෙන්න පුළුවන් චිත්ත සංස්කාර වෙන්න පුළුවන් වර්තමානයේ ගත්තොත් දැන් මේ පින්වතුන්ට උදාහරණයකට ගන්න පුළුවන් හැමදෙනාම වාඩි වෙලා බණ අහනවා එහෙනම් බණ අහනවා කියන එක තුල ඔය වාඩි වීම කාය සංස්කාරයක් ඔය වාඩි වීම ওই විදිහට තියාගෙන හිටියේ කාය සංස්කාර අකණ්ඩව පවත්වාගෙන යෑම එහෙනම් බණ කියනවා කියන්නේ මං වචී සංස්කාර අඛණ්ඩව පවත්වාගෙන යනවා. එහෙමනම් දැන් මේ දෙක ඔයගොල්ලෝ ආඩි වෙලා ඉන්න එක කාය සංස්කාර නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තමයි සංස්කාර වලට පත් වෙන්නේ අවිද්‍යාවයි. එහෙනම් අවිද්‍යාව හිඳයි වාඩි වෙලා ඉන්නේ. ඒතර අවිද්‍යාව නැත්නම් අපිට වාඩි වෙලා බණ අහන්න බෑ. අපි හිතනවා සමහර විට අවිද්‍යාව නැති හින්දායි අපි බණ අහන්නේ කියලා නෑ. අවිද්‍යාව තියෙන හින්දායි බණ අහන්නේ. අවිද්‍යාව තමයි සංස්කාරයක් හදන්නේ. එක්ක පුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ අවිද්‍යාව තියාගෙන කාය සංස්කාරයක් විදිහට බණ අහනවා. ඒ කාය සංස්කාරයේ හැබැයි පුඤ්ඤාවි සංස්කාරය. පිනා. ඒ හේතුව තමයි අනාගත සංසාරයේට යහපතක් වෙනවා. හොඳක් වෙනවා. හොඳ සංසාරයක් හදන දෙයක් බනහනේ. තව කෙනෙකුට පුළුවන් මෙහෙම ওই විදිහටම ඉඳගෙන වාඩි වෙලා අකටයුතුකමක් කරන්න. තව කෙනෙකුට තව පුජ්‍යලයකට හානි වෙන දෙයක් කරන්න. ඒකත් අවිද්‍යාවෙන් කෙරෙන්නේ. ඒකත් කාය සංස්කාරයක්. නමුත් ඒ කාය සංස්කාරය තව විදිහට කියකි අකුඤ්ඤාමි සංස්කාරය. නමුත් දැන් මේ පින්වතුන්ට සතුටු වෙන්න පුළුවන් අපි මේ කරන්නේ පුඤ්ඤාවි සංස්කාරයක්. නමුත් අවිද්‍යාවෙන් තමයි මේකත් වෙන්නේ. ඒතකොට අවිද්‍යාව කියන්නේ කුමක්ද? මේ තමයි ප්‍රශ්නේ. අවිද්‍යාව කියන්නේ පින්වතුනි 아무ත දෙයක් නෙවෙයි මමත්වයයි. මේකෙන් තේරෙන වචනේ ගත්තොත් අපිට තේරෙන භාෂාවට ගත්තොත් මමත්වය. මමත්වයේ තිබිලා යමක් කරනවද වචනයක් වෙන්න පුළුවන් කායික ක්‍රියාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මානසික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. මමත්වය සහිත සතේ මමත්වයේ තියෙන සතේ මමත්වේ නැත්නම් සතෙක් නෙවෙයි. එහෙනම් සතෙකුට උරුම දේ මමත්වයයි. මෙන්න මේ මමත්වය තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් එහෙනම් කරන දේ සංස්කාරයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අරහාම අර හාමුදුරන් වහන්සේලා 509ට සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාරය අනිත්‍යයි කියන. ඒක අනිත්‍යයි කියලා නිකන් කියනවා නෙමෙයි. මේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියනවා නෙමෙයි. සියලු සංස්කාරය අනිත්‍යයි කියලා මෙනෙහි කරපුවාම ධර්මයක් වෙනවා ඒක. නමුත් සංස්කාර වල අනිත්‍ය දකින්න පුළුවන් කමක් විදර්ශනා ප්‍රඥාවට ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඒකෙන් ලැබෙන්නේ ධර්මයේ මෙනෙහි කිරීමෙන් හිත තැම්පත් වීමේ සමාධියක් ලැබෙනවා. ඒකෙන්ද ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් සිත තැම්පත් කරන්න සබ්බේ සංඛාරා අනිත්‍යා අනිච්ඡාති කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරේ පමණින් වෙන්නේ සමාධියකට යනවා. ප්‍රඥාවකට යන්නේ නැහැ. දැන් එහෙනම් මෙතන මේ බුදුහාමුදුරුවෝ පෙන්නන යදාපඤ්ඤාය පස්සතිය කියන ගාම්භීර ධර්මයේ කොමක්ද? මෙතන තමයි මේ ධර්මයේ රහස තියෙන්නේ. කොහොමද දකින්න ඕනේ සංස්කාර අනිත්‍යයි කියලා? යදාපඤ්ඤාය පස්සතිය කියන එක තේරුවම වෙන්නේ විදර්ශනා ප්‍රඥාව. එහෙනම් විදර්ශනා ප්‍රඥාව කියන එකේ තේරුම තමයි මමත්වය නැති මානසික ස්වરૂපයකින් බලන්න කියනවා සංස්කාර දිය. ඒතකොට මමත්වය නැති මානසික ස්වરૂපයක් අරගත්තොත් අවිද්‍යාව නැතු වෙනවා. එහෙනම් අවිද්‍යාව නැති තැන සංස්කාර දිහා බැලුවොත් සංස්කාර කියන්නේ සිදුවීමක් තියෙනවා. ඒ කියන්නේ සැකසීමක් තියෙනවා වෙනස තියෙන සකස් වෙන පුජ්‍යලෙක් නෑ. එහෙනම් අපි වරදවා තේරුම් ගන්න හොඳ නෑ මේ ධර්මයේ ගැඹුරු බව තියෙන්නේ මෙතනයි. ඒ කියන්නේ අපිට අපි ළඟම සිදුවෙන අපි තමා ළඟම තියෙන කාය සංස්කාර වෙන්න පුළුවන් වචී සංස්කාර වෙන්න පුළුවන් චිත්ත සංස්කාර වෙන්න පුළුවන්. මේ තුනම ගත්තොත් සබ්බේ සංඛාරා වෙනවා. අපි ළඟම තියෙන පුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන් ආපුඤ්ඤ අපුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන් ආනෙන්ජාවි සංස්කාර වෙන්න පුළුවන් මේවා සබ්බ සංඛාර වෙනවා සියලුම සංස්කාර වෙනවා මේ තුන එකතු වුණා දැන් ඔයගොල්ලන්ට මේ සංස්කාරයක් දිහා බුදුහාමුදුරුව බලන්න කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් බලන්න කියන්නේ මමත්වෙන් තොරව බලන්න කියන්නේ. ඒතර මමත්වෙන් තොරව කෙනෙකුට හිතලා මතලා බලන්න බෑ. මමත්වෙන් තොරව Taman දිහා බලන්න බෑ. Tamanගේ ක්‍රියාකාරීත්වය බලන්න බෑ. Tamanගේ වචන දිහා මමත්වෙන් තොරව අපිට බලන්න බෑ. නිකන් කල්පනා කරාට බෑ. බණ ඇහුවට බෑ. මොකද්ද කරන්න ඕනේ? මමත්වය පහක් කරන විදිහේ ශික්ෂාවක යෙදෙන්න ඕනේ. එහෙනම් මමත්වය අහක් කරන්න පුළුවන් ශික්ෂාව ශික්ෂාවක් විදිහට බුදුහාමුදුරු දීලා තියෙන්නේ ඒකායන ක්‍රමයක්. යමෙක් සීලයක පිහිටලා කය වචන දෙක සංවර කරගෙන තරමක් දුරට අඩුම ගාන පංචශීලය ආරක්ෂා වෙන තරමටවත් එහෙම ජීවත් වෙන අතරතුර සිත තැම්පත් වෙන සමාධි භාවනාවක් කරලා ඒ වගේම බුදුහාමුදුරෝ දීලා තියෙන විපස්සනා භාවනාවක් නැත්නම් සතිපට්ඨාන සූත්‍රය ඇතුළත් භාවනාවක් කරොත් ආන්නෙතෙන්දී මමත්වය සතිපට්ඨානයක් වැඩුවොත් මමත්වය අහක් වෙනවා. ඒතකොට සතිපට්ඨානයක් වඩපු අය තමයි අර හාමුදුරන් වහන්සේලා 509 මාස 3ක් එක දිගට. නමුත් උන්වහන්සේලාට ඉලක්කය වැරදි. ඒගොල්ලෝ හිතුවේ නෙමෙයි මේ භාවනාව කරේ කුමකටද කියලා දන්නේ නැතුව කරේ. නමුත් මේ භාවනාව තුළ මේ හාමුදුරන් වහන්සේලාට වැඩිලා තිබුණා මමත්වයේ අහක් වෙන ස්ථාන පාස් කරලා තිබුණා. පහු කරලා තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ මේ දේ පැහැදිලි කරනකොට ඒ ස්ථානයේ ගොල්ලන්ට වටිනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. සත්‍ය ඥානය ලැබීම තුළ. එහෙනම් මමත්වයේ අහක් වෙච්චේ අවස්ථාවක තියෙන ප්‍රඥාව තමයි විදර්ශනා ප්‍රඥාව. දැන් ඔයගොල්ලන්ට ප්‍රඥාවක් තියෙනවා ඒක මමත්වයක් එක්ක තියෙන හින්දා ඒක දැනුමක් වෙනවා. අපිට තියෙන ප්‍රඥාවක් නෙවෙයි දැනුමක්. ඒ දැනුම භාෂාමය දැනුමක් වෙන්න පුළුවන්, විෂයානුබද්ධ දැනුමක් වෙන්න පුළුවන්, ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් වෙන්න පුළුවන්, සමාජීය දැනුමක් වෙන්න පුළුවන් ඕන එකක්. ඒ සෑම දැනුමක්ම ගොනු වෙලා තියෙන්නේ මමත්වයේ උඩයි. ওই දැනුම උඩ සත්‍ය දකින්න බෑ. මොකද මම රිංගගෙන ඉන්නේ ඉඳ දැනුම ඇතුලේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන ශික්ෂාව තුළ ඒකායන මාර්ගය තුළ සීල සමාධි ප්‍රඥා කියන තුනම එකට වැඩුණොත් ඔය ප්‍රඥා කියන ශික්ෂාවේදී නැති කරන්නේ මමත්වයයි. මමත්වේ නැතිතන ඉතුරු වෙන වෙන්නේ ප්‍රඥාවයි. මෙන්න මේ ප්‍රඥාවෙන් දකින්න කියනවා තමා තුළ සිදුවෙච්ච සංස්කාරය. ඒ අර හාමුදුරන් වහන්සේලා 500 නමට එහෙනම් සිදු වෙන්නේ පෙර පුරුද්දක් තියෙනවා මමත්වයේ අහක් කරන්න කරපු භාවනාව කාලයක් තිස්සේ කරපු නිසාවෙන් ඒක ගැන ඒගොල්ලන්ට පුහුණුවක් තියෙනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා මමත්වයේ නැතුව මමත්වයෙන් තොර වෙලා ඒ මමත්වයේ නැති තැන තියෙන විදර්ශනා ප්‍රඥාවෙන් Taman ළඟ තියෙන සංස්කාර දිහා බලන්න. වෙන විදිහකට නිකන් බලන වැඩක් නැහැ. කියෙව්වට වැඩක් නැහැ. දැන් අපි කරන්නේ ඊට වෙනස් දෙයක්. සංස්කාරය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන්නේ කවුද මමයි. මම මෙනෙහි කරලා සත්‍ය දකින්න බෑ. එතන දුක නැති වෙන්නේ නැහැ. අනිත්‍ය සංස්කාර අනිත්‍යයි කියලා මම හිතුවට දුක නැති වෙන්නේ මමම ඒ දේ කොච්චර හරි දිගින් දිගට හිතුවත් දුක නැති වෙන්නේ. ඒකත් දුකක් වෙනවා. ඒ මෙනෙහි කිරීමම දුකක් හේතුව මෙනෙහි කරන්නේ මම හිමි. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න ජාලාවක් මෙතන ගොඩ නැගෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන ධර්මයයි අපි තේරුම් අරගෙන තියෙන ධර්මයයි දෙකක්. එනිසාවෙන් අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම මේ විදර්ශනා ප්‍රඥාව තුලින් තමයි අපිට මමත්වය අහක් කරගන්න පුළුවන් වෙන්නේ මමත්වය අහක් වෙච්ච තැන තියෙන්නේ විදර්ශනා ප්‍රඥාවක් මේ ප්‍රඥාව තුලින් පුළුවන් Taman ළඟ ඒ මොහොතේ සිදුවෙන කාය සංස්කාර වෙන්න පුළුවන් වචී සංස්කාර වෙන්න පුළුවන් චිත්ත සංස්කාර වෙන්න පුළුවන් ඒවා දිහා බැලුවොත් එතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි තේරුණානේ මෙන්න මේක තමයි මේ කියන ගාථාවේ තේරුම එහෙම නැතුව අපි නිකන් සාමාන්‍ය සරලව අරගෙන මේ රටේ ලෝකයේ තියෙන දේවල් වල අනිත්‍ය බැලුවා කියලා දැක්කා කියලා පෙනුණා කියලා ඒක ගැන සාකච්ඡා කරා කියලා ඒක ගැන මොනවා හරි වර්ණාවක් කරා කියලා දැනුවත් වුණා කියලා බුදුහාමුදුරන්ට ඕනේ ඉලක්කයට සත්‍ය ඥානෙට යන්න බෑ. අපි ඉගෙන ගන්න ඕන බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒකායන මාර්ගය පුරුදු කරලා ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම පුරුදු කරලා අවසානයේදී මේ බුදුහාමුදුරුවෝ කියන ආකාරයට මමත්වයෙන් තොර වෙලා අපේම සංස්කාර දිහා බලා ඉඳීමේ විදර්ශනා ප්‍රඥාවක් ලබා ගන්න. එහෙම ප්‍රඥාවකින් බලා ඉන්නකොට දකින්නේ මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන විතරයි. මේක තමයි මේ ගාථාවේ අර්ථය වෙන්නේ. නැතුව වෙන සරල භාවයක් නෙවෙයි තියෙන්නේ. මෙතන ප්‍රායෝගික දේකුත් ඕනේ, සත්‍ය ඥානිකුත් ඕනේ. නැත්නම් සත්‍ය ඥානයක් ඕනේ, සුත්ති ඥානයක් ඕනේ. මේ දෙක සමපාත වුණාම පුතඥානෙ ලැබෙනවා. අර හාමුදුරන් වහන්සේලාට අර වස්කාරයේදී ඇති ප්‍රමාණවත් වෙන්න කෘත්‍ය ඥානෙ ලැබුණා. නමුත් සත්‍ය ඥානෙ උන්වහන්සේ ළඟ තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ළඟට පැමිණුවාට පස්සේ බුදුහාමුදුරුවෝ කරලා දුන්නේ උන්වහන්සේලාගේ අඩුපාඩු වෙච්ච සත්‍ය ඥානය ලබා දෙන්න මේ ගාථාවේ ඇති ධර්මයේ පැහැදිලි කරා. එතකොට පැරණිය ලබාගෙන හිටියේ කෘත්‍ය ඥානයක් බුදුහාමුදුරුවෝ විසින් අලුතෙන් හදලා දීපු දීපෝ සත්‍ය ඥානයක් සමපාත වීමෙන් උන්වහන්සේලා 500ම රහත් වුණා. මෙය අපිටත් වැදගත් වෙනවා අපිත් භාවනා කරනවා මෙවන විවිධ පින්කම් කරනවා කරනකොට මේ ධර්මානුකූලව ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහට කිරීමමයි වැදගත් වෙන්නේ. එතකොට මේ ධර්මයේ ලේසි වෙනවා, ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ආද කාල වේලාවක් දැන් ඉක්ම යන නිසා මේ පින්වතුන්ටත් මේ ගාථාව ඇසුරෙන් ලබා ගන්න දැනුම තමන්ගේ මේ ජීවිතය තුළම මේ සත්‍ය ඥානය හා කෘත්‍ය ඥානය සමබර කරගෙන කෘතඥානය ලබාගෙන බුදුහාමුදුරෝ දේශනා කරපු සම්මා දිට්ඨිය ලබා ගැනීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනයේ අවසන් කරනවා ඒ එක්කම ඒ ධර්මදේශනයේ අවසන් කිරීමක් වශයෙන් මේ මේ පින්කමට සහභාගී වුණා වූ ඒ වගේම දායකත්වයේ දරුවා වූ මේ පින්වතුන්ගේ නාම ලේඛනය සම්බන්ධව විස්තරයක් ඒ නිවේදක මහත්මයා විසින් පවත්වනවා ඇති.